මේ අවස්ථාවේදී මට කියන්න තියෙන්නේ මේ පළාත් පාලන മന്ത്രിවරු සීලු දෙනාම ලංකාවේ සම්බන්ධ වෙලා තිනවා විශේෂයෙන්ම ගමනාගමනයේ අපහසුකම් තියෙද්දි ඉතා විශාල සංඛ්‍යාවක් මේ ස්ථානයට සම්බන්ධ වෙලා තියෙන මේ උද්ඝෝෂණය මේ රජයට විරුද්ධව ඒ වගේම පළාත් පාලන මැතිවරණ ඉතාමත්ම ඉක්මනින් තියන්න කියලා බල කරන මේ උද්ඝෝෂණයට සම්බන්ධ වෙලා තියෙනවා අද දවසේ